මුළු ශරීරයේ පුරාවටම දැනෙනකම් අවුරුදු 10ක් වුණත් කමන්න ඒ ටිකම පුරුදු කරන්න. අවුරුදු 10ක් වුණත් කමන්න. විශ්වාස කරන්න මම කියන්නේ. ඔක විශ්වාසයක් නැත්නම් තේර තේරි ગાත ආරම්භ බලන්න සම්මාර රහතන් වහන්සේලා ඉන්න අවුරුදු 25 30 ඔය වගේ බොහෝම පොඩි තැනක් කර කර කර කර කර කර කර කර කර කර ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට විශ්වාසයි. ඒගොල්ලන්ගේ පුහුණුව ගැන. අපිට වගේ නෙවෙයි. මොකද ඒගොල්ලෝ දන්නවා ස්වකහාතෝ භගවතෝ ධම්මෝ කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි. මේකේ කවදා හෝ දවසක ප්‍රතිඵල තියෙනවාමයි අපි ඒ දහම අහලා තිබ්බ වුණාට ඒකේ එහෙම අදහසක් තියෙන විදිහ පිළිපදින්නේ නැති ඇත්ත වෙන්න පුළුවන්. ඔකේ තව කතාවක් තමයි මම අද අර කිව්වේ කායන පුසිත්වා විහෙරති කියන්නේ. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව තියෙනවා කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ගැන කිව්වොත් එහෙම අහන්න උනොත් එහෙම ඇහෙන් කඳුළු කඩාගෙන ඉතින් අඩාගෙන වැටිලා දේවල් කියන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේගේ අවවාදය තමයි යමක් ඇහැවුවොත් එහෙම ඉගෙන ගත්තොත් එහෙම ඒක කායිකව ස්පර්ශ කරන කම්ම පුරුදු කරන්න කියලා. වෙන එකක් ගන්න කලින් අපි ඔහොම නැහැ. අපිට උදේට එක බණක් අහන්න ඕන, දවල්ට තව එක්කෙනෙක්ගේ බණක් අහන්න ඕන, හවසට තව එක්කෙනෙක්ගේ බණක් අහන්න ඕන, තරහ ගියොත් එහෙම hina යන බණක් අහන්න ඕන. ඔන්න ඔය වගේ මොකද්දෝ එකක් තියෙන්නේ. අවසානයට කොහොම හරි මට තේරෙන්නේ අර ඒ කාලේ තිබ්බ කෑමක් දැන් තියෙනවද දන්නේ නැහැ. ඒක මේ ওই තූසි වලට හදන හොද්දක් තියෙනවා. ඒකට දාන්න නැති දෙයක් නෑ. ඉතුරු වෙන කෑම වර්ග ඔක්කොම ටික ඒකට දාන්න. ඔක බාල්දියකට තමයි දාගෙන අරන් ගන්නේ කඩේට ගියාට පස්සේ මට පස්සේ ඒ කාලේ ඉස්කෝලේ යන කාලේද කොහෙද අපි ගියා කණ්ඩෝ. රොටියක් වගේ එකක් පිගානට දානවා. ඊට පස්සේ අරක අර හැන්දක් නිකන් අමුතු හැන්දක් තියෙන්නේ. පොල් කට්ටක් වගේ හැන්දක් තියෙන්නේ. ඒකෙන් අරගෙන දානවා. ඒකේ නැති දෙයක් නෑ ඔක්කොම ටික තියෙනවා. බඩගිනිට ඉතින් කනවා මන් දන්නේ රහයිදී. සමහරක් අපි පැත්තෙන් හැදට හැරිලා බැලුවොත් එහෙනම් පින්නතනේ අපේ ජීවිතවලත් ওই වගේ නේද? අපි ධර්ම කරුණු අරින් හොයනවා මෙහෙන් හොයනවා දේවල් එකතු කර ගන්නවා. අවසානයේදී අපිම අපේ තියෙන අදහස් වල මම්මුලා වෙලා ඉන්නව නේද? බුදුරජාණන් වහන්සේ ගාවට එක්කෙනෙක් ඇවිල්ලා ඇහැව්වයි කියන්නකෝ ඒක බුදුහාමුදුරන් තේරුණා කියන්නකෝ මෙයා පාරේ යන්නේ වම් අත පැත්තට කියලා. වම් අත පැත්තට ගිහලා කානුවට වැටෙන කෙනාට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා වෙන්න පුළුවන්. පුතේ ඔයා යන්න දකුණට පොඩ්ඩක් බර වෙන්න. තව එක්කෙනෙක් යනවා දකුණට බර වෙලා. එයාට කියනවා පුතේ ඔයා වම් අත පැත්තට බර වෙලා යන්න. අද කාලේ අපි මොකද කරන්නේ? ওই සූත්‍ර දෙකම අහන. දෙකම ඉගෙන ගන්න. දැන් මොකද වෙන්නේ අපිට? අපි දැන් මොකද්ද කරන්නේ? මොන සූත්‍රයේද කරන්නේ? වමට ගියොත් දකුණට හැරෙන්න කියන එකක් දන්නවා. දකුණට ගියොත් වමට හැරෙන්න කියන එකක් දන්නවා. මොන සූත්‍රයේද දැන් අපි ප්‍රයත්න කරන්නේ? අන්න ඒක හිඳයි මගේ යෝජනාව. අපි තථාගතයන් වහන්සේ මේ කියන අවවාදයන් පිළිගන්න ඕන පිළිතුරු. ධර්මාර්ගයේ පුරුදු කරගෙන යනකොට අපි ගැන තියෙන අදහස නෙවෙයි ප්‍රකට වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඇත්තටම කියලා තියෙන එක ඇත්ත නේද කියන එක අපකට. උන්වහන්සේ යම්කිසි විදිහකට දීලා තියෙනවා නම් අවවාදයක්, ඒ අවවාදය අපි දැනගෙන හෝ නොදැන අපි තුලින් ක්‍රියාත්මක වෙන බව අපිට පේන්න පටන් ගන්නවා. උදාහරණයක් ඇටියට යථාලාභ සන්තුටි කියන්නේ මම ගොඩක් වෙලාට පාවිච්චි කරන වචනයක් කොට. ලද දෙයින් සැනසෙනවා කියන එක කවුරුවත් අපිට ඇවිල්ලා කියන්න ඕන දෙයක් නොවෙන්න පුළුවන්. මේ ධර්මයේ පුරුදු කරගෙන යද්දී. මෛත්‍රී සහගත වෙනවා කියන එක කරුණාවන්ත වෙනවා කියන එක මුදිතාවන්ත වෙනවා කියන එක උපේක්ෂාවන්ත වෙනවා කියන එක ධර්ම මාර්ගයේ වැඩිගෙන යනකොට ලැබෙන අතුරු ඵල හරියට අද කාලේ තියෙනවන වචනයක් කිව්වොත් ඒක බෝනස් වගේ අන්න එහෙම මේ මාර්ගයේ පුරුදු කරගෙන යනකොට අපිට මේක තුල ලැබෙන මේ නිහතමානී ප්‍රතිඵල ටිකයි එළියට එනවා හැබැයි ඊට වඩා වෙන්නේ අර කෙලෙස් ස්වභාවයන් ටික එළියට එන බවක් නම් එහෙමනම් අපි සර්පයා වලලා තියෙන්නේ නැට්ටෙන් කියන එක ඉතින් කියන්න වෙයි ඉතින් ඒකයි මේ මාර්ගය පුරුදු කරගෙන යනකොට අපි මේ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ඒ සද්ධාවම ඒ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි තියෙන සද්ධාවම ප්‍රකට වෙනවා. තථාගතයෝ මොකක් හරි දෙයක් කියලා තියෙනවනම් ඒක ඇත්ත. ඒකේ විදිහට පිළිගන්නවා. අපි අර හදිස්සි පදිස්සි කාර්යෝ හැටියට අපිට අර ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අය හැටියට අපි බලනවා ඒකත් කරලා මේකත් කරලා. හරියට අර අද කාලේ කට්ටිය ඒ කැමත් කනවා මේ කැමත් කනවා අර කැමත් කනවා හවසට ගෑස්ටික් කියලා කියනවා. ඒකට බෙහෙත් ඕම් ඔය වගේ වැඩක් තියෙනවා. අවසානට බලනකොට බඩට මොකක්වත් ගිහිලා නැහැ. තෙල් ಜಾති සහ පිරි ಜಾති හැරෙනවා. ඉතින් මගේ යෝජනාව එක භාවනා ක්‍රමයක් කාලයක් තිස්සේ කරන්න. ඒ කරන භාවනා ක්‍රමය ගැන ආපස්සට විමර්ශනය කරන්න. හදිස්සි වෙන්න යන්න එපා. ආද මරුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරෂ්ඨාංග මාර්ගේ මොහොතක් හරි වැඩ කරලා තියෙනවා නම් ජීවත් වෙලා තියෙනවා නම් ඒක අපිට ආරස්සාවක් දෙනවා. කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකින්ද තමන් කරන දේ ගැන හොඳ විශ්වාසයක් තියාගන්න. මේ කරන්නේ බුදුහාමුදුරුවෝ කියාපු එක තමයි ඒක තමන්ට තේරෙන්න පටන් ගනී. මේක ඇත්තටම කරන්න පටන් ගන්න. දෙහියට ප්‍රධාන තැන දීලා කරන්න වුණාම තේරෙවි තමන් මමත්වයට යනවද නැද්ද? ඒව ඔක්කොම තේරෙන්න පේන්න ගනී. එහෙම නැතිනම් අපි අර විපස්සනාවක් හැටියට දෙයක් හිතලා කළා කියන්නේ ඔය පහුගිය සතියේ මට ආපු ප්‍රශ්නයක් තිබ්බා. ඒක එක්කෙනෙක්ම මේ සද්ද ඇහින හින්දා භාවනාව නතර කළා. නෑ නතර කරන්න උනා. නතර කරන තැනට ආවා. ඒකින්ද මොකද කළේ? විදර්ශනාව කරන්න පටන් ගත්තා. යටින් ලියලා තිබ්බ විදර්ශනාවත් මෙහෙමයි කියලා. ශබ්දය කන සෝත විඥාණය මේ තුන තමයි මෙතන තියෙන්නේ. ඒක එහෙම ගැන හිත හිත හිටියලු. ඒ වුණාට ටික වෙලාවකින් භාවනාව එපා වුණා කියලා කියනවා. මම පිළිගන්නවා මේක තුල තියෙන රහතන් වහන්සේ දකින කාරණා තුන තමයි ඕක. ශබ්දය, සෝද මොකද්ද කන සංසෝත විඥානය කියන ඔය තුන ඇත්ත පිළිගන්නවා. ඒ වුණාට අපි දකින්නේ ශබ්දේ කියන එක එහෙමම තමයි. කනට කිසි ප්‍රශ්නයක්වත් නැහැ. කනත් ඉතින් මොකක් කරේ ඇහෙනවා නම් අහෙනවා. අහෙන්න තියෙනවා නම් ඇහෙනවා. නමුත් අපේ සෝත විඥානය තුල තියෙන්නේ මේකට මනාපයක් නෙවෙයි යමනාපයක්. අපි අහලා තියෙන්නේ අමනාපමය අදහසක් එක්ක. ඕක අහුවෙන්නේ නැහැ. අපි අර විදිහ විපස්සනාවක් කියලා එක කල්පනා කරන්න පටන් ගත්තා. ඒක අහුවෙන්නේ සිහියෙන් බලන කෙනාට විතරයි. අපක්ෂපාතීව නිරීක්ෂණය කරන කෙනාට ඉතින් ඒකයි සිහිය ප්‍රධාන කරගෙන කරන භාවනාව මේ තරම්ම අපිව මේ තරම්ම අපිව විනිවිද දක්වන්නේ මේ තරම්ම අපිව එළියට ඇදලා දාන්න අපිව ගොජ දමවන්න අන්න ඒක හින්දා පින්නතුනේ ඒ තියෙන ප්‍රීතිය දැක්කා නම් ඔයත් කොහෙදී හරි හදිස්සි වෙන්න එපා ඉන් එහාට යන්න ඒක පුළුවන් තරම් මේ ශරීරේ පුරාම වර්ධනය කරගන්න උහිට කලිනුත් ආනාපානය මුලට යන්න සාරිපුත්යන් වහන්සේ පවා කියනවා සමහර කාලවලදී උන්වහන්සේ පළවෙනි ධානයට වෙලා හිටියලු. සමහර කාල දෙවෙනි ධානයට වෙලා හිටියලු. සමහර කාල තුන්වෙනි ධානයට වෙලා හිටියලු. සමහර කාල හතරවෙනි ධානයට වෙලා හිටියලු. ওই වගේම බොජ්ජංග පළවෙනි එක වැඩුවලු. දෙවෙනි එක වැඩුවලු. වෙන වෙන මම එහෙමත් කියනවා. ඒතර අපි හිතන්ට නාකයි අපි මීට කලින් කරපු මොනවා හරි දෙයක් තියෙනවා මම කියන්නේ ධානවලට ගිහිලා තියෙනවා කියලා. එහෙම නෙවෙයි. පුරුදු කරපු මොකක් හරි දෙයක් තියෙනවා නම් අපි හිතන්න නාගයි ආ දැන් මට ඒක ඇති ආය ඕන නැහැ කියලා. ඒව ආය ආය පුරුදු කරගන්න බලන්න. ස්වාදීටිතං අදිත්‍ථාති කියලායි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒක ස්වාදීනවම ස්වභාවිකවම සිද්ධ කරගන්න පුළුවන් තැනට එන කම්ම කරන්නේ. ඒ තරම්ම ඒක පුරුදු කරගන්න. ඒ තරම්ම ඒක කිට්ටු කරගන්න. ආන් එහෙම කිට්ටු කරගත්තට පස්සේ අවසානයේදී ඒ ප්‍රීතිය ශරීරය තුල තියෙන එක තේරෙවි. ඒ ප්‍රීතියට එතකොට අපි සීමාවක් පනවගෙන ඉන්න බවත් තේරෙවි. ඒ ශරීරයේ තියෙන සංඥාවත් අපි ඇතරින් ඕක තේරුණාට පස්සේ ගිලිහෙන්න පටන් ගනීවි. ආන් එහෙම වුණාම අපේ මානසික ලෝකයකට චෛතසික ලෝකයකට ඇතුළත් වෙනවා. ඒ චෛතසික ලෝකයේ තුලදී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ මොකද්ද? චිත්තං නමති කියන වචනයකුත් සඳහන් වෙනවා. ඊට යොමු කරලා බලන්න කියලා වගේ එකක්. අන්න ඒ වගේ අවස්ථාවකට නම් ඔය කමඨහන් වාර්තා සකස් කරන එක එහෙම නැත්නම් ආපස්සට බලන එක අතිශයින්ම තිබිය යුතුම කාරණාවක් කියන එක මම මතක් කරන්න කැමතියි. ඉතින් ආන් ඒ කියන අවස්ථාවන් වලට කිට්ටු කරලා මම කල්පනා කරනවා අද දවසේ දේශනාව අවවාදයේ මෙතකින් સમાપ્ત කරන්න.